ඒ තුළින් මේ සත්‍යයා කොහොමද මේ සසර දුකින් මිදෙන්නේ කියන කාරණායි ඒ විසුද්ධි මාර්ගය තුළ අපි දේශනා කරන්නේ. පසුගිය දේශනා තුළ සීල විසුද්ධිය පිළිබඳව සීලයෙන් වඩාත්ම පිරිසිදු වීම පිළිබඳව සීල කියන්නේ සංවර බව විසුද්ධි කියන්නේ හොඳටම පිරිසිදුයි කියන අර්ථයයි සුද්ධ කියන්නේ පිරිසිදු විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුයි ඒ සීලයෙන් පිරිසිදු වෙලා ඒ සීලය උපකාර කරගෙන චිත්ත විසුද්ධිය හෙවත් සිත සමාධි ගත කරලා චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන සිත තැන්පත් කරගෙන සිත එක අරමුණක වැඩි වෙලාවක් රඳවන්න පුහුණු කරලා ඒ ලබා ගන්න අධ්‍යාත්මික ශක්තිය තුළින් ditthi visuddhiye ඉඳලා විදර්ශනා විදර්ශනා තුළින් මේ තථාගත ධම නිවැරදිව අවබෝධ කරගෙන වටහාගෙන විශ්වයේ සිදුවෙන යථාර්ථය තේරුම් අරගෙන අපි සෑම දිනෙකගේම ඒකායන ප්‍රාර්ථනාව බලාපොරොත්තුව මේ සසර දුකින් මිදීම හෙවත් නිවන එය අවබෝධ කරගන්නට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට යන ගමනක්. එවැනි දේශනාවකට සහ සම්බන්ධ වීමට ලැබීමත් මහත් භාගයක්. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ ඒ උතුම් වූ සද්ධර්මය තමනු ශ්‍රවණය කරන ගමන් තවත් විශාල පිරිසකට ලංකාවාසී බෞද්ධ ජනතාවට විතරක් නෙමේ ලෝකවාසී සියලු දෙනාටත් ඒ ධර්මය ශ්‍රවණය කරන්න ඉඩකඩ සලසලා දීම තම තමන්ගේ ජීවිත තුළින් ලබා ගන්න පුළුවන් ජීවිතවලට ලං කර ගන්න පුළුවන් තම වටිනා භාග්යක්. එනිසා ගැඹුරු ධර්මයක් විග්‍රහ කරන්නේ හොඳට අහන්න. තන්පත් වූ සිතින් අහන්න. එකඟ වූ සිතින් අහන්න. සමාධිමත් වූ සිතින් අහන්න. අපි ගිය සතියේ විස්තර කළා චේතනාහෙවත් කර්ම කියන ස්වභාවයන්. 201ක් කරුණු පිළිබඳව අපි පරීක්ෂණය සඳහා යොදා ගන්නවා. එයින් අපි 28ක් රූප පිළිබඳවත් ద్వාර 6ක් පිළිබඳව ඒ වගේම බාහිර අරමුණු 6ක් පිළිබඳව ඒ දෙක නිසා ඇතිවෙන විඥාන 6ක් පිළිබඳව ඒ කරුණු ස්පර්ශය කරුණු තුල තියෙන ස්පර්ශය තින්නම් සංගති පස්සෝ ඒ ස්පර්ශ හයක් පිළිබඳව වේදනා හයක් පිළිබඳව විඳීම් වේදනා හයක් පිළිබඳව සංඥා හයක් පිළිබඳව සංචේතනා හයක් පිළිබඳව පසුගිය දේශනා තුල තියෙනවා ඒවා ඊටාත්ම සරලව පැහැදිලි කරලා දුන්නා මෙතන ඉඳලා ආරම්භ කරන්නේ එතනින් ඉදිරියට තියෙන කරුණු දිට්ටි කියන්නේ දර්ශනයයි. දිටි කියන්නේ දැකීම, හෙවත් දර්ශනයයි. විසුද්ධි කියන්නේ පැහැදිලිවම දකිනවා. පිරිසිදුවම දකිනවා. නිවැරදිවම දකිනවා. ඒ දර්ශනය විසුද්ධි නම් ඒකට කියනවා දිට්ටි විසුද්ධි. ඒතර අපි දන්නවා සප්ත විසුද්ධීන් සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ටි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි හා ඥාන දර්ශන විසුද්ධි. ප්‍රේ හතෙන් අපි මේ තුන්වෙනි විසුද්ධිය පිළිබඳවයි අද කතා කරන්නේ. ඊගාවට කතා කරන්න තියෙන්නේ දේශනා කරන්න තියෙන්නේ තෘෂ්ණාව පිළිබඳව. තණ්හා 108ක් තියෙනවා. 108 ආකාරයකට මේ තෘෂ්ණාව හටගන්නවා. ඒතර දිෂ්ටි විසුද්ධියේදී මෙන්න මේ කරුණෝ ටික සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ තමයි නාම රූප වශයෙන් බෙදලා වෙන් කළා බලා ගන්නට වෙනවා. දැක ගන්නට වෙනවා. දැනගත්තට විතරක් මදි දැක ගන්නත් ඕනේ. නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා. ඒ වගේම ස්කන්ධ පහක් මයි තියෙන්නේ කියලා දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්නත් ඕනේ. ආයතන හයක් අධ්‍යාත්මික හයක් පිළිබඳව හොඳට දැනගන්න ඕනේ. ධාතු 18ක් පිළිබඳව හොඳට දැනගන්න ඕනේ. සාස්වත උච්ඡේද දිට්ටි වශයෙන් වෙන් කරලා දැකීමේ හැකියාව ඇති කර ගන්න ඕනේ. ඇති වෙනවා. මේ දිට්ඨිය හෙවත් දර්ශනය හෙවත් දැකීම පිරිසිදු වෙනකොට ඔන්න ඒ කරුණු ටික සම්පූර්ණ වෙනවා. ඒ කරුණු සම්පූර්ණ වෙනකොට අපිට ගන්න තියෙන්නේ කරුණු දෙකයි. ඒ කරුණු දෙක තමයි නාමංච රූපංච. නාමයයි රූපයයි. එතකොට අද විස්තර කරන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ සිත යම් තැනක ඇලෙනවද? එතන තණ්හාව. ඒ සිත ඇලෙන තැන් තියෙනවා 60ක්. ඒ ඇලෙන තැන් 60 අර ඒ 60 තුල 108 ආකාරයකට සිත හැසිරෙනවා. මේක තේරුම් ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍යයෙන් සමුදාය සත්‍ය හොඳටම දැනගන්නවා විතරක් නෙමෙයි දැක ගන්නවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඉදං කෝපන බික්කවේ. දුක්ඛ සමුදය අරිය සත්‍ය. යායන් තණ්හා පෝනෝ භවික නන්දි රාග සහගත తත්‍ර తත්‍රාබි නන්දිනී සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මහණෙනි මේක ආර්ය සත්‍යයක්. ආර්ය කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ නිවැරදිම වූ සත්‍යයක්. මොකක්ද? සියලු දුක් ඇති කරන එකම හේතුවයි. සමුදය කියන්නේ හේතුවයි. ඒක ලෝකෙ වෙනස් වෙන්නේ. තෘෂ්ණාව තියෙන තාක්කල් සත්‍ය දුකටමයිපත් වෙන්නේ. මම ඒක දැන් පැහැදිලිව පෙන්නලා දෙනවා. දේශනා කරනවා. විග්‍රහ කරනවා. බෙදලා දක්වනවා. හොඳට අහන්න. යායන් තණ්හා පෝනෝ භවික නැවත පුනර්භවයක් ඇති කරන. පෝනෝ භවික. නන්දි රාග සහගත. නන්දිය කියන්නේ කැමැත්ත. රාග කියන්නේ ඇලෙනවා. කැමැත්තෙන් ඇලෙනවා. නන්දි රාග සහගත. తත්‍ර తත්‍රාබි නන්දිනී. ඒ ඇලෙන ඇලෙන තැන සතුට වෙනවා. සියතිදං කොහෙද? කාමයන්. කාම තණ්හා. භවයන්. භව තණ්හා. උච්ඡේද දිට්ඨියවත් මේ භවයේ විභව තණ්හා. ඕක 108 ආකාරයකට හැසිරෙනවා. සිත 108 ආකාරයකට හැසිරෙනවා 60 තැනක උපදිනවා. මේක හොඳට බෙදලා බැලුවොත් හොඳට වෙන් කරලා බැලුවොත් බලන්නත් ඕනේ. නැත්තම් අවබෝධයට එන්නේ නැහැ. මේක තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා අවබෝධ කරන්න නම් මේක බෙදලා වෙන් කරලා බලන්නම ඕනේ. බලපුවාම තමයි දැකපු දැකගත්තාම තමයි ස්ථාවර වෙන්නේ. එතකන් ස්ථාවර වෙන්නේ. දැනගත්තට එන්නේ දැන ගැනීම තුල එන්නේ අනුමාන ඥානයක්. දැක ගැනීම තුල එන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයක්. ආයි ප්‍රත්‍යක්ෂයි. මට කාගෙන්වත් අහන්න ඕනේ නෑ. කාගෙන්වත් විමසන්න ඕනේ නෑ. මම දැක්කා. දැකලා තේරුම් ගන්නෙ දැකලා තමයි Taman පිළිගන්නේ. ඒ දැකලා පිළිගන්න එකට තමයි බෞද්ධ දර්ශනය කියන්නේ. බෞද්ධ කියන්නේ බුද්ධිය, දර්ශනය කියන්නේ දකිනවා. බුද්ධියෙන් දැකලා පිළිගන්නවා. එදාට අවබෝධයි දුක්ඛ සමුදය සත්‍ය. ඒක අවබෝධ කරගන්න ඕනේ. එතකොට ඒක අපි දන්නවා අපේ සිත තුළ තව දුරටත් පවතින ඉඩදිය යුතු එකක් නෙමෙයි මේක අපේ සිතින් බැහැර කළ යුතු එකක් කියන කාරණය. අන්න බැහැර කරනවද? ඒ 108 ආකාරයකට හැසිරෙන 60 තැනක හැසිරෙන මේ නන්දි රාග සහගත ඒ තැන ඇලෙන తත්‍ර తත්‍රාභි නන්දිනී ඒ තැන සතුටු වෙන 60 තැනේ සතුටු වෙන ස්වභාවය අතහැරෙනවා. නිකම්ම අතහැරෙනවා. බණ කියනකොට කියනවා මේක අතහැරිය යුතුයි කියලා. සෑම දෙයක්ම අතහැරීම තුල සැනසෙල්ල තියෙන්නේ කියලා කියනවා. නමුත් අතහරින්නේ නැහැ. ඇයි? අවබෝධය තුල අතහැරෙනවා. ඒකනේ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙහි එව බලව මෙහි ඇවිල්ලා බලන්න. බලලා අවබෝධ කරගන්න පැහැදිලිව නිවැරදිව නිකම්ම අතහැරෙනවා. එදාට සියල්ලෙන් මිදෙනවා. ඒ මිදීමට කියන නිවන කියලා. නිරෝධාර්ය සත්‍ය. ඒකට මාර්ගයයි මේ දේශනා කරන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය කියුතුම් අෂ්ටකිවේ අටට. අංග අටකින් යුත් නිවැරදි වූ මාර්ගය. මොකටද? නිවන හෙවත් විමුක්ති ඥාන දර්ශනයට. විමුක්ති කියන්නේ සියල්ලෙන් නිදහස් වුණා. ඥාන කියන්නේ නුවණින්, දර්ශනය කියන්නේ දැක්කා. මම සියල්ලෙන් නිදහස් වුණා කියලා තමන්ගේ මනසින් දකිනවා. ඒකට කියනවා විමුක්ති ඥාන දර්ශනය. එතනට අපි තාම කවුරුවත් ආවේ නැහැ. ආපු නැති නිසා අපි මේ දුක් සහිත සසරේ තවත් විශ්‍රාම ශාලාවක අද නැවතිලා ඉන්නවා. මේ විශ්‍රාම ශාලාවෙන් අද නික්ම යනවද? හෙට නික්ම යනවද? ලබන සතියේ නික්ම යනවද? ලබන මාසේ ලබන අවුරුද්දේ නික්ම යනවද? තීරණයක් ගන්න බෑ. මොනතරම් වස්තු සම්පත් දීපල තිබ්බත් Tamanට තීරණයක් ගන්න බෑ. නිවසේ ඉන්න කිසි කෙනෙකුට තීරණයක් ගන්නත් බෑ. හැබැයි එක දෙයක් අපි දන්නවා. කවදා හරි ඒ දේ සිද්ධ වෙනවා. එහෙනම් ඒ සිද්ධ වුණේ එකපාරක්ද දෙපාරක්ද සිය දහස්වර ලක්ෂ කෝටි ඊටත් වඩා අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් ওই මරණයට අපි මුහුණ දුන්නා. ওই මරණය නවත්තන්න බැරි වුණා. ඒ ක්‍රමයේ තියෙන බෞද්ධ දර්ශනය තුල විතරයි. එහෙනම් අපි බලමු මේ සිත ඇලෙන තැන් කොහෙද? සිත ඇලෙනවා ඇසට කැමති. කවුරු හරි කෙනෙක් කියනවා නම් මගේ ඇසට මං කැමති නෑ කියලා ඒක බොරු. ඇස ප්‍රිය කරනවා. මහණෙනි යමකට යමකට ප්‍රිය කරනවාද? යන් ලෝකයේ පිය රූපං සාත රූපං. එත්තේසා තණ්හා uppacchamaana uppacchati. යම් තැනක සිත ප්‍රියද, එතන ආස්වාද ජනකද, එතන මිහිරිද, සිත එතන රැඳෙනවා. සිත එතන ලගිනවා. ඒ සිත රැඳෙන සිත ලගින එකට කියනවා තණ්හා කියලා. ඇසට කවුද අකමැති? කැමති. සෑම කෙනෙක්ම කැමති ඇසට. ඔය කැමැත්ත අයින් කරන්න වෙනවා. හැබැයි නිකන් අයින් කරන්න කිව්වට අයින් කරන්නේ අවබෝධය තුල ඇත හැරෙනවා. ඇස ගැන නිවැරදිව දැනගත්තාම දැකගත්තාම ඇසේ තියෙන ඇසට තියෙන ආසාව අතහැරෙනවා. සුභාතරණිය දන්නවා. සල්ලාලෙක් ඇවිල්ලා එයාට අනර්ථයක් කරන්න ලං වුණාම ඇහුවා මේ කාන්තා ශරීරේ ඔබ මොකේදද කැමති? දැන්දි සල්ලාලයා කිව්වේ ඔබ ඔබ හරි ලස්සනයි. ඔබේ ශරීරය හරි ලස්සනයි. මන්න ඔබගේ දැසට හරි ප්‍රිය කරනවා. ආ එහෙනම් කියලා ගලවලා දුන්නා. මේ දැසටනේ ප්‍රිය කරන්නේ. ගලවලා දුන්නා. දැන් ඔය කාටද ඔක කරන්න පුළුවන්? කරන්නේ. එයි. ඇස අල්ලගෙන ඉන්නේ. නන්දි රාග. නන්දි කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා. කැමැත්තෙන් ඇසට ඇලිලා ඉන්නේ. ඔව්ද නැද්ද කියලා තමන්ගේ නුවණින් විමසලා බලන්න. ඔන්න සිත ඇලෙන එක තැනක්. එහෙනම් ඒක අයින් කරන්න නම් මොකද්ද කරන්න? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇස ගැන දැනගන්න නෙමෙයි ඇස ගැන දැකගන්න. එදාට අයින් වෙයි නන්දිය. ඔය කැමැත්ත, ඔය බැඳීම, ඔය තෘෂ්ණාව. එහෙනම් ඇස කොහොම හටගත් එකත් දැන් මේ ditthi visuddhiya විස්තර කරනකොට අපි කාංකා විතරණ විසුද්ධියත් භාගයක් අවබෝධ කරලා තියෙනවා. අවබෝධ කරගෙන තමයි ඉදිරියට යන්නේ. මේකින් එකකට සම්බන්ධයි මේ විසුද්ධි හතම. ඇස ඇස මගේ කියලා හිතුවොත් වැරදි. ඇස මට අයිති කියලා හිතුවොත් වැරදි. ඒකට කියනවා ditthi කියලා. ඒ සිතුවිල්ලට කියන්නේ ditthi. දකින්නවද මගේ ඇහැ කියලා? හිතනවද මගේ ඇහැ කියලා? සිත පවත්නවද මගේ ඇහැ කියලා? වැරදි. ඇයි වැරදි කියන්නේ? එහෙනම් හරි එක මොකක්ද? හරි එක තමයි ඔය ඇස නිර්මාණය කළේ අම්මා තාත්තත් නෙමෙයි. සහෝදර සහෝදරියොත් නෙමෙයි. ඥාති හිතවනුත් නෙමෙයි. යාළු මිත්‍රයොත් නෙමෙයි. තමන්ම තමන්ගේ සිතේ ඇතිවෙච්ච ස්වභාවයයි ඔය ඇස නිර්මාණය කළේ. ඒකට කිව්වා චේතනා කියලා. සිතේ හැසිරෙන ස්වභාවයට කිව්වා චේතනා කියලා. චේතනා කිව්වේ කර්මයට. මහණෙනි මම චේතනාවම කර්මය වශයෙන් පනවනවා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. හොඳට අහලා තියෙනවා. දන්නවා. හැබැයි ඕක තාම දැකගත්තේ නැහැ. එහෙනම් ඇස කොහොමද කර්මයටයි තියෙන්නේ? කර්මෙන් සකස් වෙච්ච එකක් නිසා තමයි උප්පත්තියෙම පේන උප්පත්තියෙම පේන්නේ. උප්පත්තියේ ඉඳලාම භාගයට පේනවා යන්තම් පේනවා. උප්පත්තියේ ඉඳලා හොඳටම පේනවා. ඉන්නවනේ. ඔව්. එහෙනම් ඒකට හේතු හොයන්න එතකොට අහුවෙනවා ඔය ඇහැ කවුද හැදුවේ කියලා. මම දේශනා කරන්න ඕනේ නැහැ ඒකට හේතු හොයන්න. එයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන න්‍යාය තමයි හේතුඵල. යම් තැනක හේතුවක් හදාගත්තද ඒ අනුව ඵලයක් සකස් වෙලා තියෙනවා. එහෙනම් ඇස හැදුවේ මම නෙමෙයි. ඇසට ඇති ආශාව නිසා ඇසට ඇලුනා. ඒක මගේ කියලා ගත්තා. මගේ නෙමෙයි ඕක. ඕකයි කර්මයට. අන්න තමන් දැක්කා මේක කර්මයට අයිති එකක් මට අයිති එකක් නෙමෙයි. කර්මය විසින් නිර්මාණය කරපු එකක්. දෙමව්පියෝ දෙන්නට ඇස් පේන්නේ නැහැ දරුවට පේනවා. අම්මටයි තාත්තට ඇස් පේන්නේ නැහැ දරුවට පේනවා. දැකලා තිනවා කච්චි. එහෙනම් කවුද හැදුවේ? එහෙනම් කර්මයට අයිති එකයි මගේ කියන්නේ. අනිත් එක ඒ කර්මයට අයිති එක මගේ කියලා හිතුවත් ඕකේ පැවැත්ම තියෙන්නේ ඊටමත් කෙටි කාලයයි. ඔයාලා හිතන මේ කාලයක් තියෙනවා කියලා. 40 සැඳිරිය එන්නේ 40 පැන්නාම කියලා. ඒ වෙනස් වීම ආවේ 40 පැන්නාම කියලා. අවුරුදු 45 වුණාම කියලා. නෑ. ඒ වෙනස් වීම පටන් ගත්තේ ප්‍රතිසන්දියත් එක්ක. භව දෙක සම්බන්ධ කළාද යම් අවස්ථාවක? චුති ප්‍රතිසන්දි එදා තමයි ඔකේ විපරිණාමය පටන් ගත්තේ. විපරිණාම කියන්නේ වෙනස් වෙන ස්වභාවය. තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගන්න ස්වභාවය. එහෙම තිබුණාද නැත්? තිබුණා. ඒ විපරිණාමය ඇති කරන්නේ කොහොමද? කරුණු හතරකින්. කරුණු හතරකින් විපරිණාමය ඇති කරනවා. කර්මයෙන් ඇහි අඩු වැඩි හදනවා. වර්තමානයේ සිතේ ප්‍රවෘත්ති අනුව ඇහි අඩු වැඩි හදනවා. සීත උෂ්ණ අයිස් කැටයක් උඩ තිබ්බොත් ඇහැ අකර්මණ්‍ය වෙනවා. ක්‍රියාත්මක කරන්න බෑ එතනින් එහාට. ගිනි ගොඩක් උඩ තිබ්බොත් අකර්මණ්‍ය වෙනවා. සීත උෂ්ණ දෙක සමව පවතින තාක්කල් මේ සතර මහා භූත පඨවි ආපෝ තේජෝ වායෝ ක්‍රියාත්මක වෙනවා. සමව පවතින තාක්කල්. එකක් වෙනස් වෙනවද? විකෘතියක් ඇති කරන්නේ. ගන්න ආහාරයෙන් නිරන්තරයෙන් හදනවා. කම්ම, චිත්ත, ඍතු, ආහාර. වර්තමානයේ ওই හතරෙන් ඇසේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඒ ක්‍රියාකාරීත්වය දකින්නේ නැති කෙනා කියනවා එහා මගේ කියලා. කිව්ව ගමන් දික්ටි. ඒක වැරදි දර්ශනයක්. එහෙනම් නිවැරදි දර්ශනේ මටයි තියෙකන්නේ මේ කර්මයටයි තියෙක. හේතුන්ගේ සකස් වෙච්ච එක. හේතු අයින් කළොත් ඇහි ප්‍රවෘත්තිය නවතිනවා. කර්ම සකස් කළේ නැත්තම් සීත උෂ්ණ නැත්තම් සිතේ ප්‍රවෘත්තිය නැත්තම් ආහාර නැත්තම් ඇසේ ප්‍රවෘත්තිය ප්‍රවෘත්තිය කියන්නේ පැවැත්ම. ඒක නවතිනවා. ඔව්ද නැත්? එහෙනම් ඔක මගේ. එහෙනම් අනුන්ගේ එකක් මගේ කිව්වහම හරිද? නෑ. අන් අයට අයිති එකක් මගේ කිව්වොත් මොකද වෙන්නේ? හරිද ඒක වැරදිද? ඒකයි. උදාහරණයක් කියනවා. පාරේ යනකොට ලස්සන ගෙවල් තියෙනවා. ලස්සන ගෙයක් දැකලා අලංකාර મંદિરයක් ලස්සන ගෙයක්. ඒ ගෙදරට ගිහිල්ලා වාඩි වෙලා ඒගේ මගේ කියලා කියන්නකො ඒ ගෙදර කට්ටියට. මොකද වෙන්නේ කියලා බලන්න. ඇයි? අල්ලගෙන ගහනවා. ඇයි ඒ? ඒක ඒගොල්ලන්. එහෙනම් ඇහත් ඒ වගේ තමයි. ඇහැ කර්මයට අයිති කියලා පිළිගත්ත ගම කම්මස්සගත කර්මයට අනුකූලව හැදුනි. කම්මස්සගත සම්මාදිට්ඨි. අර කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් හදනවා. එතකොට බලන්න කොච්චර කාලයක් ඔක තියෙනවද කියලා. විපරිණාමයි කිව්වේ එකයි. කර්මයෙන් හදන අඩු වැඩි සිතේ ප්‍රවෘත්තිය පවතින තාක්කල් අඩු වැඩි හදනවා. සීත උෂ්ණ සමව තියෙන තාක්කල් ඔක අඩු වැඩි හදනවා. ගන්න ආහාරයෙන් හදනවා. ප්‍රත්‍ය හතරක්. ප්‍රත්‍ය කියන්නේ උදව් වෙන, උපකාර වෙන ධර්මයට ප්‍රත්‍ය කිව්වා. ඒ ධර්මතා හතරෙන් නිරන්තරයෙන් එහැ හදනවා. චිතක්ෂණ 17ක් කියන්නේ තප්පරයක්. ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇති වෙලා නැති වෙලා යනවා. තත්පරයක් ලක්ෂයකට බෙදුවා. ඊටත් වඩා කෙටි කාලයක් තුළ. එහෙනම් ඇහක් තියෙනවද? සම්මුතියෙන් තියෙනවා. පරමාර්ථ වශයෙන් නැහැ. බෞද්ධ දර්ශනය ඉදිරිපත් කරන්නේ සම්මුතිය තුල නෙමෙයි පරමාර්ථය තුල. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිස්සත්ත නිචීව සත්‍යයකුත් නැහැ, පුජ්‍යලයකුත් නැහැ. එහෙනම් මොකද්ද තියෙන්නේ? ක්‍රියාවක් තියෙනවා. ක්‍රියාව සියලුම ඉන්ද්‍රියන්ගේ. නමුත් අපේ සිත ඇහැට ඇලිලාද නැද්ද? ඇලෙන්න හදනකොට නැති වෙලා ඉවරයි. කොහෙද ඇලෙන්නේ? ඇයි? චිතක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙනවා. තප්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුල ඇති වෙලා නැති වෙනවා. ඒක හැක් තියනවද? සම්මුති වශයෙන් තියනවා. නෑ කියන්න බෑ. සම්මුති වශයෙන් තියනවා. පරමාර්ථ වශයෙන් එහෙනම් නැති දෙයක් නේද අල්ලන් ඉන්නේ. ඒකටත් කියන එක මගේ කියලා. තේරෙනවද මං කියන එක පැහැදිලිද? අන්නේ අවබෝධය තුල ඇසට තියෙන අර නන්දි රාග සහගත తත්‍ර తත්‍රාභි නන්දිනි ඒ ආස්වාදේ හොයන එක අතහරිනවා. ඇයි? ඇලෙන්න හදනකොට නැති වෙලා ඉවරයි. චිතක්ෂණ 17ක් තුළ නැති වෙලා ඉවරයි. ඒතර තප්පරයක් ලක්ෂයකට බෙදලා ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇති වෙලා. හැබැයි ඒකෙත් අවස්ථා තුනක් තියෙනවා. උපාද, තితి, භංග. හට ගන්න කාලයක් යනවා. තితి කියන්නේ ප්‍රවෘත්තිය. තාම කෙටි කාලයයි. ශනයක්. විනාශයටපත් වෙනවා. හැබැයි ඒක එකපාර පේන්නේ කාලයක් ගියාට පස්සේ තමයි පේන්නේ. මනසට පේනවා ඒ ස්වභාවය. ඒකයි මේක නුවණින් අවබෝධ කරගත යුතු ධර්මයක් කියලා කියන්නේ. ඇහෙන් දැකලා අවබෝධ කරගත යුතු ධර්මයක් නෙමෙයි මේක. ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු ධර්මයක්. එහෙනම් ඇසට ආයෙ ඇලෙනවද? 60 තැනක් තියෙනවා දැන් එක තැනයි කිව්වේ. දාර හයක් තියෙනවා මේකේ. ඇස ගැන ඔය කිව්වේ. දැස ගැන යථා ස්වභාවය දැනගත්තද? ඔක මෙනෙහි කරන්න. එහෙම නැත්නම් මම දැන් දේශනා කරන කාලය තුල ඔයත්තන්ට මේක අවබෝධ වෙනවා. ඔයාලා මෙතනින් නැගිටිට නැගිටලා එළියට යන්නේ මගේ ඇහැ කියලා අරගෙනම තමයි යන්නේ. ඒක තමයි ස්වභාවය. මෙච්චර කාලයක් උනේ ඒකයි. ඒ ලබා ගන්න ඒ අහලා දැනගන්නා වූ නුවණට පැවතින්න ඉඩ දෙන්නේ සෙනෙන් එක අයින් වෙනවා මනසින්. ආයිත් ඉතින් බණ අහන්න ඕනේ ආයිත් ඇහැ ගැන දැනගන්න. ඉතින් අපිටත් බණ කියලා ඉවරයක් නැහැ. ඔයත්වත් බණ අහලා ඉවරෙකුත් නැහැ. නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක දේශනයයි. දේශනාව අවසානයේ නිවන් දැක්කා. ඇයි අද අපට බැරි? බණ අහනවා. අහලා ඔඩොක්කේ තියෙන දේ අමතක වෙලා නැකිට්ටොත් මොකද වෙන්නේ? උදාහරණයක් කිව්වේ. බිම. සීයතු ඒක අරගෙන නැගිට්ටොත් අරන් යනවා. ඒ වගේ තමයි මේකත්. සිහිය. ඒකට කියවා සම්මා සති කියලා. නිවැරදි සිහිය. ගත්තා, දරාගත්තා. දරාගත්ත දේ නුවණින් විමසනවා. ප්‍රඥාව. නුවණින් විමසන්න, විමසන්න, විමසන්න සත්‍ය අවබෝධ වෙනවා. ප්‍රඥාව. ප්‍රඥාවන්තයින්ටයි දහම. සියලු දෙනා ප්‍රඥාවන්තෝ ඒ නිසායි වාඩි උනේ බණහන්ට. එහෙනම් ලබා ගන්න අවබෝධය වෙනස් කරන්න එපා. ගෙදර ගිහිල්ලත් හිතන්න ඇහැ මගේ නෙමෙයි. කර්මයටයි තියෙන්නේ. චිතක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙනවා. කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නැවත නැවත නැවත නැවත හදනවා. මොකේට දැලෙන්නේ? ඇහැක් තියනවා දැලෙන්නේ. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ සංඥාව කියන්නේ මිරිඟුවක්. මිරිඟුවක් සංඥාවෙන් එහා ගත්තේ. සංඥා කියන්නේ හඳුනා ගන්න. කළු ඉන්ද්‍රියාවක් තියෙනවා සුදු ඉන්ද්‍රියාවක් තියෙනවා. ඒ කළු ඉන්ද්‍රියාව මැද්දේ සුදු කළු පාට තිතක් තියෙනවා. ඒකට කියනවා චක්කු ප්‍රසාද කියලා. සංඥාවෙන් ගත්තා. එතකොට විඥාණයෙන් දැනගත්ත සංඥාවෙන් ගත්ත කළු පාට සුදු පාට විඥාණයෙන් දැනගත්ත හැක් කියලා හැබැයි ප්‍රඥාවෙන් ගන්නෙ කොහොමද එහෙනම් ප්‍රඥාවෙන් ගන්නෙ සතර මහා භූතිය ඔකේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා සුද්දාෂ්ටක කලාපයක් මේ ක්‍රියාත්මක වෙන්නේ එතකොට එහෙනම් අපි දැන් ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මිරිඟුවක්. සංඥාව කියන්නේ මිරිඟුවක්. එතකොට මිරිඟුව කියන එක දැකලා තියෙනවා. සත්‍ය වශයෙන් තියනවද? හැබැයි පේනවනේ. එතනට ගියාම අන්න අවබෝධය තුල ගන්නවා සංඥාවෙන් ගන්නෙත් නැහැ විඥාණයෙන් ගන්නෙත් නැහැ ශනේම්ම ගන්නවා ප්‍රඥාවෙන් හැබැයි අපි දැන් පුරුදු වෙලා තියෙන්නේ මොකක්ද? සංඥාවට අවස්ථාවක් දෙන්න පුරුදු වෙලා තියෙනවා. විඥාණයට අවස්ථාවක් දෙන්න පුරුදු වෙලා තියෙනවා. විඥාණය කියන්නේ දැනගන්න. සංඥාව කියන්නේ හඳුනා ගන්න. ඒ දෙකට ඉඩ දීලා තියෙනවා. ප්‍රඥාව පැත්තකින් තියලා තියෙනවා. මොකද්ද ගන්න ඕනේ? එතකොට මනසට ප්‍රඥාවෙන් ගන්න. ඇහක් දර්ශනය වෙන්නේ. ක්‍රියාවක් තියන්නේ ඔකේ. ඇහැ ගැන පරීක්ෂා කරපු කොහෙන්ද? ඒ සතර මහා ධාතු එහෙම නැත්නම් සුද්දාස්තික කලාපය ඒ කර්මයන්ගෙන් සකස් වෙච්ච ආකාරය කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් පිළිලන බව දැක්කේ කොහෙන්ද? සිතින්. ඒකට කිව්වා නාම කියලා. එතකොට සිතේ සිතෙන් ඇලීම ඇති වෙන්නේ හැට. ඒකට කිව්වා තණ්හා කියලා. ඒකට තණ්හාවත් නාම ධර්මයක්. සිතත් නාම ධර්මයක්. ඇහැ රූප ධර්මයක්. ඒතර ඇහැ තුළ ක්‍රියාත්මක වුණේ නාම රූප දෙකක් නෙමෙයි. මේ දික්කිය විසුද්ධි වීම තුළ එන්නේ නාම රූප පරිච්ඡේද ඥානයයි. නාම රූප පිරිසිඳිව දැනගන්නා උනුවණක් එන්නේ. අන්නේ ධර්මතා දෙක සිතේ හොඳට පළපදියම් මොනාද? සිතේ හොඳට පිහිටියද? නාම රූප පරිච්ඡේද ඥානෙ. මේක ඕනේ. මේ ධර්මතාවය ඇති කරගන්න ඕනේ ඉදිරියට යන්න. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕන නේද? ඕනේද නැත්? ඕනේ. එයි. නිවා ගන්න. ඒ තාක්කල් ඇවිලෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඇහැ ඇවිලෙනවා. ඇයි? ඕකෙන් නිරන්තරයෙන් හොයන්නේ රූප. ලස්සන රූප හොයන ඕකෙන්. ඉතින් ඇවිලෙනවනේ ඔක. මහණෙනි කන ඇවිල ගත් එක. කන ගිනි ගන්නවා. එයි. ඕකෙන් හොයන්නෙම මිහිරි ශබ්ද. නන්දි රාග සහගත සිත ඇලිලාද? ඇලිලා. නාසය ගිනි ගන්නවා. එයි. ඒකෙන් හොයන්නෙම සුවඳ. මහණෙනි දිව ගිනි ගන්නවා. ඇයි? ඕකෙන් හොයන්නේම මිහිරි රසය. ඔව්ද නැද්ද? නුවණින් විමසලා තේරුම් ගන්න දකින්නේ සත්‍යයි. කතා කරන්නේ සත්‍ය පිළිබඳ. දිව හොයන්නේ මොනවද? මිහිරි රසය. ශරීරය හොයන්නේ මොකක්ද? සුමුදු පහස හොයන්නේ. මනස හොයන්නේ මොනවද? ඉටු වෙන අරමුණු හොයනවා. ඉටු වෙන අරමුණු ඉටු වෙනවනම් ඒක තමයි මනස හොයන්නේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාසය ගිනි ගන්නවා. දිව ගිනි ගන්නවා. ශරීරය ගිනි ගන්නවා. මනස ගිනි ගන්නවා. අර කිව්වයි. රැයට ගිනි ගන්න රැයට දුම් දානවා. දවල්ට අහලා තියෙනනේ. රැයට දුම් දානවා දවල්ට. දවල්ට ගිනි ගන්නවා. ඇයි? ඇවිද ඇවිද හොයන්නේ පංච ඉන්ද්‍රියන්ගෙන් ආරම්මන. රැයට දුම් දානවා. රැට නිදින ඉන්ද්‍රියන් ටික. ඉන්ද්‍රියන් ටික අක්‍රියයි. ඇස නිදි. කන නාසය දිව ශරීරය නිදි. හැබැයි දුන් දාන එතන. දවල්ට නැකිට වෙලේ ඉඳලා රාත්‍රියේ නිින්දට යනකම් මොකද්ද හොයන්නේ? ගිනි ගන්නවද නැද්ද? ඉතින් ඕකේ නිවීමනේ නිවන කියන්නේ. ඇසේ නිවීම නිවනයි. කනේ නිවීම නාසයේ නිවීම, දිවේ නිවීම, ශරීරයේ නිවීම, මනසේ නිවීමම නිවනයි. පැහැදිලිද කෙනෙක්? එහෙනම් ඇසට ඇලෙනවද? ඔය ඇලෙන එක තනක්. කන කනත් ඒ විදිහම තමයි සතර මහා ධාතුවේ වසුද්දාස්ඨක කලාපයක් තියෙන්නේ. කර්මයට අයිති ඒ විදිහට දකින්නේ කන මගේ කනට ඇලිලා සිත. මොකක් හරි දෙයක් වුණොත් කුංචි සතෙක් හරි ගියොත් ඉක්මනට ගිහිල්ලා අයින් කරගන්න. කෑ ගහනවා, අඬනවා, වැළපෙනවා. ඇයි? මගේ. දෙහෙම කරන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. කන ගැන දැනගන්න, දැකගන්න. එතකොට ඇලෙන්නේ නැහැ සිත. අර ඇස ආකාරයෙන්ම තමයි කනත්. මගේ කියන එක හරිද? නැහැ. එහෙනම් කාගෙත් ඒකනේ මං කිව්වේ. අර අනුන්ගේ ගේකට රින් ගේකට ගිහිල්ලා ඉවර වෙලා ගේ මගේ කිව්වොත් ඒ ගෙදර මිනිස්සු අල්ලන් ගහනවනේ. ඔව්. දෙකම තමයි ඔක වෙන්නේ. පටවි ධාතුව වෙනස් වුනහම අපි අඬනවා. එයි. පටවි ධාතුවේ වෙනසක් ඇති වුනහම ඒ කියන්නේ පටවි ධාතුව ආපෝ තේජෝ වායෝ. දොර තද ගතිය වෙනසක් ඇති වුනොත් කෙස්වල ලොම්වල නියවල දත්වල සම්මස් නහර ඇට ඇට ලොඳ වකුගඩු ආදී ඒව වෙනසක් ඇති වුණොත් අඩන්නේ නැද්ද? රෝගයක් ඇති වුණොත් අඩන්නේ නැද්ද? ඇයි අර භූතය ගහනවා. අල්ලගෙන ගහනවා. දැන් ආපෝ ධාතුව වෙනසක් ඇති වුණොත් අඩන්නේ නැද්ද? දැන් ඇවිල්ලා තියෙන එකක් COVID 19 කොරෝනා දැන් මොකක්ද? ආපෝ ධාතුවේ වෙනසක් නෙමෙයිද තියෙන්නේ? සෙම හෙම්බිරිස්සාව, සෙම, කැස්ස. ඒක නේ තියෙන්නේ. ආ? ආපෝ ධාතුවේ වෙනසක් තියෙනවා. ඇයි ඒ? ඒ භූතය ගහනවා. ඒ භූතය වෙනස් වෙලා තියෙන්නේ. සමව පවතින තාක්කල් නිරෝගී. වෙනස් වෙච්ච ගමන් එතකොට එයා එන්නේ අර තේජෝ ධාතුවත් වැඩි කරගෙන එන්නේ. උණුසුමත් වැඩි කරන්නේ දෙන්නේ. ආපෝ ධාතුවේ විකෘති කරගෙන එනකොට උණුසුමත් ඒකනේ අර මොකද්ද මැෂින් එකක් මෙතනට තියලා බලනවා නේද? ආ උණ තියනවාද කියලා. ඒ කියන්නේ තේජෝ ධාතුව. එයත් වෙනස් වෙලා. දැන් එතකොට වෙනස් වීම තුළ මොකද්ද තියෙන්නේ? අල්ලගෙන ගහන්නේ නැද්ද ඒක? ඒ භූතය ගහනවා එතකොට. වායෝ වායුව වෙනස් වුණොත් හුස්ම ගන්න අමාරුයි සමහර අයට. නේ? එදුම වගේ තියෙනවා. ඒතර ශරීරේ පුරා හැසිරෙන වායුවක් තියෙනවා. මැදේ ඉඳලා පහළට බහින වායුවක් තියෙනවා. මැදේ ඉඳලා උඩට එන වායුවක් තියෙනවා. හුස්ම ගන්න පිට කරන වායුවක් තියෙනවා. ශරීරේ පුරාම හැසිරෙන වායුවක් තියෙනවා. දැන් වාතාමාරු කියලා ඒවත් හැදෙනවා. ධනිෂ් නවන්න බෑ. කොන්ද නවන්න බෑ. බෙල්ල හරවන්න බෑ උදේට නැගිට්ටහම. නේ. දැන් එහෙම හිතලා සමහර අය කොට්ටේ තව්වට දානවා. එතන තමයි ලෙඩේ තියෙන්නේ කියලා. රෝගය එතන. නැහැ වෙලා තියෙන්නේ මොකද්ද? වායෝ ධාතුව වෙනස් වෙලා. තේරෙනවද? පැහැදිලිද කියන්නේ? ඒ භූතය ගහනවා. දැන් එතකොට කී දෙනෙක් ගහනවද අපිට? අර gederin හතර දෙනා හතර දෙනාම අල්ලගෙන ගහනවා. ඇයි? අනුන්ගේ ගේකට අපි රිංගලා ඉන්නේ. ගේකට රිංගලා මේක මගේ. මගේ කියපු ගමන් මොකද වෙන්නේ? ගුටි කණ්ඩ වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මගේ කියලා ගත්ත තැන මම කියලා ගත්තත් දිටි මගේ කියලා ගත්තත් දිටි මට අයිති කියලා ගත්තත් දිටි දිටි කියන්නේ වැරදියට දැක්කේ වැරදියට දැකීම තුළ තමයි වැළෙන්නේ තණ්හාව ඇති වෙන්නේ වැරදියට දැකීම තුළ නිවැරදිව දැක්කද ඇලීම අයින් වෙනවා එතකොට පටවි ධාතුවට ඇලිලා වැඩක් තියනවද ඇලුනොත් අර ගහනවා අල්ලගෙන කොයි වෙලේ හරි. ආපෝ ධාතුවට ඇලුනොත් එයා කොයි වෙලේ හරි ගහනවා අල්ලගෙන. තේජෝ ධාතුව උණුසුමට ඇලුනොත් ඒක කොයි වෙලේ හරි අඩු වැඩි වෙනවා. දැන් අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ඇවිල්ලා අවසානයේම නෝට් එකට බැස්සොත් මොකද කරන්නේ? ඊට පස්සේ ඉතින් අර ට්‍රේ මේ මේකටද ට්‍රේ එකට දාලා ගිහින් දානවා කොහටද? මචිරිට. මිනි කාමරෙට. නේ? ඒතර උණුසුම අඩු වුණත් ඒත් බෑ. වැඩි වුණත් සමව පවතින තාක්කල් මේක පවත්වන්න පුළුවන්. ඒ සතර මහා ධාතු සමව පවතින තාක්කල්. එහෙනම් අපි ඇලෙන්නේ මොකටද? අර තෘෂ්ණාව හේවත් ඇල්ම, නන්දිය, රාගය ඇයි අපි ගන්න? ඇලෙන්නේ ඇයි? ඇලෙන්නේ මොකටද? නොදන්න හින්දා ඇලෙනවා. දන්නේ නැති හින්දා ඇලෙනවා. ඒ දන්නේ නැති එකට කියනවා අවිද්‍යාව කියලා. අවිද්‍යාව කියන්නේ මොකක්ද? දන්නේ. නොදන්නාකම, නොතේරෙනකම, නොවැටහීම, මුලාව, රැවටීම, අනවබෝධය. ඒ තුලයි යැලෙන්නේ. බුදුරජාණන් වහන්සේත් ඇලිච්ච තැනක් තියනවද කොහෙද? ආ? නෑ. එක පුච්චලෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සතුටෙන්ද මොනවා ලැබුණාද මොනවා ලැබුණාද කියලා ඇහුවා ආ එහෙනම් ඔබ වහන්සේ දුකෙන්ද ඉන්නේ ආ මොනවා නැති වුණාටද ප්‍රශ්න දෙකයි උත්තර දෙකයි එතන ඉවරයි අපට තියෙනවා නේද දෙක ඇයි අවිද්‍යාවයි තණ්හාවයි තියෙනවා. එහෙනම් නාසයත් ඒ වගේ එකක්. ඇයි නාසයට ඇලෙන්නේ? දිවත් ඒ වගේ එකක්. ශරීරය ශරීරයත් ඒ වගේ එකක්. ඇයි ශරීරයට ඇලෙන්නේ? ශරීරය මගේ කියලා ගන්න තාක්කල් ශරීරයට ඇලෙනවා. සතර මහා ධාතුන්ටයි ති කර්මයේ විසින් නිර්මාණය කළා අර ප්‍රත්‍ය හතරෙන් උපදවනවා චිතක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙනවා කියන දර්ශනයට ආපු දාට ශරීරය නන්දිය අතහරිනවා. කැමැත්ත අතහරිනවා. එතකන් අතහරින්නේ. තේරෙනවද? එයි අල්ලන්න වෙලාවක්වත් නැහැ. මං කියවනේ තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. එහෙනම් කොහොමද අල්ලන්නේ? අල්ලන්න වෙලාවක්වත් නැහැ. හැබැයි අර කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නැවත නැවත නිපදවන හින්දා අපිට මේ දර්ශනය පේන්නේ සම්මුතියෙන් ගන්නෙ ප්‍රඥප්තියෙන් ගන්නෙ නෑ දහම අවබෝධ කරන්න නම් පරමාර්ථයට මෙන්න ඕනේ. පරමාර්ථය දර්ශනය වුණාද අවබෝධයි. අවබෝධය තුල අතහැරෙනවා. නන්දිය එතනින් ඉවරයි. නන්දි රාග සහගත తත්‍ර తත්‍රාබි නන්දිනී සෙය්‍යතිදං කාම තණ්හා ඇහෙන් හොයන්නේ කාමයයි. එයි ලස්සන රූප කැමති. කැමති කියන්නේ කාමය. කනෙන් හොයන්නේ කාමයයි. මිහිරි ශබ්ද. ඒකට කැමති. ඒ කාමයයි. නාසයෙන් හොයන්නේ සුවඳ. ඒකට කැමති. ඒ කාමයයි. දිවෙන් හොයන්නේ රසය. ඒකට කැමති. ඒ කාමයයි. ශරීරයෙන් හොයන්නේ පහස. ඒකට කැමති. ඒ කාමයයි. මානසින් හොයන්නේ ඉරුමේ ඉටු වෙන අරමුණු. ඒකට කැමති කාමයයි. මේ සියලු ඉන්ද්‍රියන්ගෙන් හොයන්නේ මොනවද? කැමති දේ. කැමති දේ නෙමෙයිද හොයන්නේ? දාස් ගණන් වියදම් කරලා ලක්ෂ ගණන් වියදම් කරලා කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා හොයන්නේ කැමති දේ නෙමෙයිද? අකමැති දේද හොයන්නේ? කැමති දේ හොයන්නේ. ඉතින් කාමයනේ හොයන්නේ. කාම තණ්හා. අන්න බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරා. එතකොට කාම තණ්හා කාමයට ඇලිලා සිත ඇලිලා ඇලුනොත් මොකද වෙන්නේ? ඇලුනොත් ඇලිච්ච තැන පහළ වෙනවා. ඇලිච්ච තැන පහළ වෙනවා. කොහෙටද? ඇස කන නාසය දිව ශරීරය මනස පිනවන්න සුදුසු ආකාරයට බාහිර ද්‍රව්‍යයන් ටික සකස් කරගත්තා. ලස්සන රූප මිහිරි හඬ, හොඳ මිහිරි සුවඳ, මිහිරි ආහාර, ප්‍රණීත ආහාර, සුමුදු පහස ඒ තුල අරමුණ ඉටු වෙනවා. ඒකම නෙහිව්. එතකොට ඒ තුල සිත එතන ඇලිලා නම් ඒ ඒ වස්තු වලට කිව්වා වස්තුකාම කියලා ඇලෙන සිතට කිව්වා ක්ලේශකාම කියලා. කෙලෙස් සිත අපිරිසිදු වෙලා ඉවරයි. සිත දූෂ්‍ය වෙලා ඉවරයි. සිත කිලිටි වෙලා ඉවරයි. තේරෙනවද කිව්වේ? පැහැදිලි. එහෙනම් නන්දි අයින් කරගන්න ඕනේ එකක්ද? කාම තණ්හා කියන එක, කාමයන්ට ඇති තෘෂ්ණාව, කාමයන්ට ඇති ආශාව, ඇල්ම අයින් කරගත යුතු එකක්ද? තවදුරටත් පවත්වන්න පැවතිය යුතු එකක්ද? බුද්ධියෙන් ගන්න බුද්ධිමතාට තේරෙනවා මේක අයින් කළ යුතු එකක්. නිවන තියෙන තැන වචන තුනකින් කියනවා. පංචකාම සම්පත්තිය අතහරින්න. අතීතය අනාගතය අතහරින්න. සියලුම බලාපොරොත්තු අතහරින්න. එතන නිවන. පැහැදිලිද කියපේ? පංචකාම සම්පත්තිය අතහරින්න. අතහරිනවා කියන්නේ ආයි හොයන්න එපා. ඒකනේ අතහරිනවා කියන්නේ. අතීතය අනාගතය අතහරින්න. මීට විනාඩියකට තත්පර කීපයකට කලින් අතීතය අතහරින්න. වැඩක් නැහැ. ඇයි? මැරිලා ඉවරයි. ඇයි මැරිච්ච අයත් එක්ක සම්බන්ධකම් පවත්වන්නේ? අපි කරන්නේ මොකක්ද? මැරිච්ච අයත් එක්ක සම්බන්ධකම් පවත්වනවා, ඉපදිලා නැති අයත් එක්ක සම්බන්ධකම් පවත්වනවා. කවුද මැරිලා? අතීතය. ඒක ආයි එනවද කවදාවත්? කවදාවත් එන්නේ නැහැ. නූපන් අනාගතය තව විනාඩියකින් මොනවා වෙයිද කියලා කාටද කියන්න පුළුවන්? එහෙනම් එයා ඉපදිලා නැහැ. එයත් එක්ක සම්බන්ධකම් පවත්වන. ඇයි අනාගතයට හදනවනේ? අරමුණු හදන අනාගතයට. අතීතයෙන් අරගෙන. පැහැදිලිද කියන්නේ? ඒතර මැරිච්ච අයත් එක්ක සම්බන්ධකම් පවත්වනවා. නූපන් අයත් එක්ක සම්බන්ධකම් පවත්වලා අපි ආස්වාදයක් හොයනවා. ඒ ආස්වාදය හොයන්නේ සිතේ තණ්හාව තියෙන තාක්කල්. එහෙනම් දැන් මොකටද ඇලෙන්න තියෙන්නේ? ඇසට ඇලෙනවද? හරියට. දැන් ඔය 6යි කිව්වේ. තව 54ක් තියෙනවා කියන්නේ. කාලය පිළිබඳව දැනුම් දෙනවා. ඒ විදිහට ගන්න. ద్వාර 6ක් මම 60 කියන්න. ద్వාර 6යි. ඒ ద్వාර 6ට ඇතුල් වෙන්නේ අරමුණු 6ක්. 12යි. ඒ තුල හටගන්නේ සිත් 6ක්. විඥාන 6යි. ඒ කර්ණ තුන එකතු කරන ස්පර්ශ හයයි. ස්පර්ශය නිසා විඳීම් හයයි. සංඥා හයයි. සංචේතන හයයි. ඇලෙනවා. මේ ඇලෙන තැන්. තණ්හා හයයි. තණ්හා 108ක් තියෙනවා. හයක් පිළිබඳ අවබෝධය ඇති හොඳට. විතර්ක හයයි, ਵਿਚාර හයයි, 60යි. ඔය 60 තුල තමයි සිත ඇලෙන්නේ. 108 ආකාරයකට සිත හැසිරෙනවා. ඔය 60 තුල. එතකොට එහෙනම් අපි ගලවන්න ඕනේ. ওই 60න් ගලවන්න වෙනවා. එහෙනම් 60 ගැන අපි දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. දැනගත්තට විතරක් බෑ. දැනගත්තාම එන්නේ අනුමාන ඥානයක්. දැක ගැනීම තුළ දැන් මම ඔය මෙච්චර වෙලා පැහැදිලි කරපු ඇස කන නාසය දිව ශරීරය කියන. ඒතර මනසත් ගත්තොත් මනසත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක්. විඥාණය හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්. ඇසයි රූපයයි නැත්තම් දැකීමේ සිතක් කිසි කෙනෙකුට හදන්න බෑ. ඇසයි රූපයයි නැත්තම් දැකීමේ සිතක් හදන්න පුළුවන්ද? බෑ. ඒක විඥානය. තොර කනයි ශබ්දයයි නැත්තම් ඇහිීමේ සිතක් හදන්න පුළුවන්ද? බිහිරි පුච්චලයට ඇහිීමේ සිත හැදෙනවද? අන්ධ පුජ්‍යලයට දැකීමේ සිත් හැදෙනවද? නාසයයි ගන්ධයයි නැත්තම් ගඳ සුවඳ දැනගැනීමේ සිතක් හැදෙනවද? දිවයි රසයයි නැත්තම් රස දැනගැනීමේ සිතක් හැදෙනවද? කවදාවත් හැදෙන්නේ ශරීරයයි පහසයි නැත්තම් ඒ පහස පිළිබඳව දැනගැනීමේ සිතක් හැදෙනවද? ඒත් නැහැ. මනසයි අරමුණුයි නැත්තම් අරමුණු දැනගැනීමේ සිතක් හැදෙනවද? මනෝවිඤ්ඤාණ. ඔය හැම හට නොගන්න තැන කොතනද? නිවන. හට ගන්නවද? හැබැයි හට ගන්නවා. රහතන් වහන්සේටත් ඇහැයි රූපයයි නිසා චක්කු විඥානය හට ගන්නවා. හැබැයි ඒක සිතට ඇලිලා නැහැ. ඇසට ඇලිලත් නැහැ. බාහිර රූපයට ඇලිලත් නැහැ. ඒ දෙක නිසා හට ගන්න සිතට අපි ඇලිලාද නැත්. ඇයි? ඇහැ ගැන දන්නෙත් නැහැ. ඇහැ ගැන දකින්නෙත් නැහැ. රූප ගැන දන්නෙත් නැහැ. රූප ගැන හරියට දකින්නෙත් නැහැ. ඒ දෙක නිසා හට ගන්න සිත ගැන හරියට දන්නෙත් නැහැ. හරියට ඒ නිසා ඇලෙනවා. තේරෙනවද? පැහැදිලිද කියන එක. දැන් මොකද කරන්නේ එතකොට? ඊටු ටික ගෙදර ගිහිල්ලා පරීක්ෂා කරලා බලන්න. මං කිව්වා තව 54ක් තියෙනවා කියලා. එතකොට තේරෙනවනේ. ඔය 60 පිළිබඳ හොඳට බලන්න සිත ඇලෙනවද නැද්ද කියලා? ඇලෙනවා. ඇලුනද? ඒකට කියනවා නන්දි රාග සහගතා. ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදයං. මෙන්න දුක ඇති කරන හේතුව හැදුවා. ඉතින් හේතුව හැදුවාම ලැබෙන්නේ මොකද්ද? ඵලයක්. එයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිවන හැර අනිකුත් සියලුම දේවල් හේතු ප්‍රත්‍යයෙන්. එහෙනම් හේතු හැදුවොත් ඒ samudari සත්‍ය එහෙම නැත්නම් තෘෂ්ණාව චුට්ටක් හරි තිබුණොත් දුකත් ඒ තරමටම තියෙනවා. තණ්හාව බලවත්ව තියෙනවද? ඒ තරමටම දුක් වැඩි. ඇයි? සිත ඇලිච්ච තැන සිත ලගිනවා. ලැගි සිත ලැබපු තැන පළපදියම් වෙනවා. ඉතින් gedaraට තණ්හාව නම් අල්ලගත්තේ gedara නම් ඔයාලා හිතනවද මරුණට පස්සේ වත්තෙන් එළියට යයි කියලා? නෑ. අවසාන අවස්ථාවේ අරමුණු උනේ තෘෂ්ණාව තිබුණේ හදාගත්ත ගෙටනම් නන්දි රාග සහගතා. නන්දිය, කැමැත්ත, රාගය තිබුණේ නිවසට නම් චුති ප්‍රතිසන්දි දෙකට යන්නේ එක චිතක්ෂණයයි. මෙතන නැති වෙනත් එක්කම ගේ දොරමුල්ලට එලා ඉන්නවා. ගේ දොරමුල්ල ඉන්නවා. පිළිකන්නේ ඉන්නවා. පහලේ අටලියට එලා ඉන්නවා. ඉස්සර ගහක් තියෙනවනම් ගහට එලා ඉන්නවා. එතකොට හොඳයිද මේ නන්දිය හෙවත් නන්දි රාග සහගත తත්‍ර తත්‍රාභි නන්දිනී ඒක හොඳයිද මොකක්ද ඇති කලේ ප්‍රේතෙක් කළා එක්ක තිරිසනෙක් කළා එක්ක අකුසල බලවත් නම් දැන් අටමහා නිරයට චුල්ලසෝතාපන්නවත් උනොත් ඉතින් ඉදිරියේදී පිළිබඳව කතා කරනවා දේශනා කරනවා කාල වේලාව අවසන් වෙලා තියෙනවා සියලු දෙනාටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු